ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු ඉද භික්ඛවේ භික්ඛෝ සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ සති සම්බොජ්ජංගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති යතාච අනුම්පන්නස්ස සති සම්බොජ්ජං ඝස්ස උප්පාදෝ හෝති තංච පජානාති යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජං ඝස්ස භාවනා පරිපූර්ණී හෝති තංච පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වටිනා සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන දිගින්දට පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අදි මේ අද ආරම්භය ලබන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මානුපස්සනාවට අයිති බොජ්ජංග පරවේදයි. මේ වෙනකොට අපි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන කොටස් අපි අපගේ ශක්ති ප්‍රමාණයට විවරණය කරගත්තා. ධම්මානුපස්සනාවෙත් ඒ නීවරණ පබ්බය පංච උපාදානස්කන්ධ නැත්නම් උපාදාන පබ්බය ඇත්ත වශයෙන්ම ඊගාවට තියෙන්නේ සලායතන පබ්බය. නමුත් මේ අපිට තියෙන කාලයේ සීමාකාරී බව නිසා ඒ ඉදිරිපත් වෙච්ච ඉල්ලීම ආරාධනා නිසාත් අපි අද මේ සලායතන පැත්ත ආයතන පැත්ත නැත්නම් ආයතන පබ්බය නොගෙන මේ බොජ්ජංග පරිවයට ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට එක විදිහකට හේතු කරුණු දක්වන්නත් පුළුවන්. එහෙම නමුත් කල යුත්තේ නම් සලායතන කරන එක තමයි. ඒ කියන්නේ මේ ආනාපාන සති සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. තවත් සතිපට්ඨාන සූත්‍රයට පමණක්ම දෙවෙනි වෙන විජ්ජුවම ආනාපාන ඉදිරිපත් කරගෙන ආනාපානයේ මාර්ගයෙන් සම්පූර්ණ නිර්වාණ අවබෝධය ලැබෙන හැටි විස්තර කරන ආනාපානයේ පියවර 16ක් විස්තර කරන අවස්ථාවක්. අන්න ඒක හුදු සුද්ධ විපස්සනාවෙන් පමණක් හුදු ආනාපානයෙන් පමණක් සම්පූර්ණ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් බවට සර්වචන් වහන්සේ විශේෂ අවධාරණයක් ඒ ආනාපාන සති සූත්‍රය සඳහන් කරනවා. ඒ ආනාපාන සති සූත්‍රයේ මේ ත්‍රිපිටකයේ සමහර තැන්වල දැක්නිතා විශේෂ ප්‍රකාශන ඒ වගේම සුවිශේෂ කියමන් කීයක්ම තියෙනවා. අන්න ඒකේ සඳහන් කරනවා මේ ආනාපාන භාවනාවේ තියෙන වටිනාකම හුවා දැක්වීම සඳහාම ආනාපාන සති භික්ඛවේ භාවිතෝ බලසු බහුලීකතෝ මහප්පලා හෝනි මහානිසංසා කිය. මහනි මේ ආනාපාන සති භාවනාව භාවිතා කළොත් බහුලීකත කළොත් ඒක මහත්ඵල මහානිසංස වෙනවා. ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලීකත චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණං ගච්ඡanti කියලා කියනවා. යම් කිසි කෙනෙක් මේ ආනාපාන සති භාවනා කරනවා නම් එපමණකින්ම සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙනවායි කියන්නේ. චත්තාරෝ මෙක්කවේ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොද්ධංගීසු භාවනා පාරිපූර්ණී කච්ඡanti. යම් විදියකට මහණි යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය වඩනවා නම් ඒ සතර සතිපට්ඨානය වැඩිම තුලින් ඔහුගේ බොද්ධංග ධර්ම හත පරිපූර්ණත්වයට පනව. භාවනාවෙන් පිරිචිතත්වයටපත් වෙනවා කියන්නේ. ඒ වගේම සඳහන් කරනවා සත්ත සුබොච්චංග ධම්මේසු භාවිතා බහුලීකතා විද්‍යා විමුක්තිම් පරිපූර්ණං ගච්ඡanti කියලා. සත්ත බොච්චංග ධර්ම සම්පූර්ණ කරා නම් ඔහුගේ විද්‍යා විමුක්තිය වෙන විදිහ කියන මාර්ගඵල ඥාන සාක්ෂාත් කරන්නේ සම්පූර්ණ වෙනවා කිය. ඒ නිසා මේ සාධක වශයෙන් අපි ඉදිරිපත් කරගන්න මේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරනවා ආනාපානයේ ඇති සතර සතිපට්ඨානෙම වඩා. සතර සතිපට්ඨානෙම ඇති සත්බොධ්‍යංග ධර්ම වඩා. සත්බොධ්‍යංග ධර්මයන්ම ඇති මේ අපි බලාපොරොත්තු වෙනා වූ විද්‍යා විමුක්තිය ලබන්න. මාර්ගඵල ඥාන ලබන්න. ඒ නිසා සතර සතිපට්ඨානයේ වඩන කෙනා නැත්තම් ඊටත් මෙහා කියනවනම් ආනාපාන සති වඩන කෙනා ඉබේම ඒ අරමුණ බැහැර නොකරම මේ සත්‍ය බොජ්ජංග ධර්ම වලට හැරෙනවා හරවනවා. ඒකයි මේකෙන් ගන්න තියෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් ආනාපාන සති භාවනා කරන කෙන යනකොට කොතනදීද විපස්සනාවට හරවන්නේ කොතනදීද මේක සතිපට්ඨාන භාවනාවක් වෙන්නේ කොතනදීද මේක පොච්චංග ධර්මයක් වෙන්නේ බෝධියට අංගයක් වෙන ධර්මයක් වෙන්නේ කියලා ඇහුවොත් ඒකේ කියන්න තියෙන්නේ ඒක විශේෂ හැරවීමක් ඕනේ කරන්නේ ආනාපාන දිගට කරගෙන යනකොට ඉබේම හැරෙනවා. වෙන විදිහකට තව කියන්න පුළුවන් ආනාපානය පටන් ගන්නකොටම ඒක විපස්සනාවක් වෙන්න පුළුවන්. එහෙම නොවුනත් අපි සමතේ කරගෙන යනවා නම් සමත සමාධියක් අපි සම්පූර්ණ වෙනකොට ඒ ආනාපානී ඒ ඒ පුද්ගලයාගේ හැටි හැටියට ඒ සමතේට හැරවීම ඉබේම සිද්ධ වෙනවා. ඒක නමුත් සමහර ගුරුකුල කියනවා ඒකගේ පෙන්ලා දීලා කියනවා යම් පමනකට ගියාට පස්සේ සමතේට සමත ආනාපාන දිගේ සමතේ දිගේ යම් පමනකට ගියාට පස්සේ විපස්සනාට හරවන්න පුළුවන් කියලා. ඒවා සම්බන්ධයෙන් එක එක එක එක ගුරුකුලවල එක එක මට්ටම් පෙන්වනවා. නමුත් යෝගාවචරයන් බොහෝ විට හම්බ වෙන යෝගාවචරයන් සාමූහික වශයෙන් හෝ පුද්ගලික වශයෙන් තාමත් සැකේ පසු වෙනවා නැත්තම් පිරිසුදු භාවයක නැති තත්වයක් කියනවා කොතනදී විපස්සනාට හරවන්න ඕන කොහොමද මේකෙන් අපි ධාතු මනසිකාරය මතු කරගන්නේ කොහොමද අපි මේකෙන් විපස්සනා මතු කරගන්නේ කොහොමද අපි මේකෙන් සත්‍ය බොජ්ජංග ධර්ම වැඩෙන්නේ අනිකුත් සත්‍ත්‍ය ස්කෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ කියලා මේ ආනාපාන සති සූත්‍රයේ මේක බොහෝම ජයට පෙන්වනවා එහෙම විශේෂ හැරවීමක් යදවීමක් නැති වුණත් ආතාපි සම්පජානෝ සතිමා කියන ගුණ තුන තියෙනවා නම් ඊටාම භාවනාව සඳහා එළඹුණු වැර වීර්ය පවතිනවා නම් කෙලස් තවන වැර වීර්ය පවතිනවා නම් සති සම්පජඤ්ඤ පවතිනවා නම් ආනාපාන දිගේම යනකොට ඉබේ මේ කාරණා සිද්ධ වෙනවායි කියනවා. මේ මජ්ක්‍ධිම නිකායේ දැක්වෙනා වූ මේ ආනාපාන සති සූත්‍රය ඒ වගේම අපි ඉදිරියෙන් තියාගෙන මේ සාකච්ඡා කරන සතිපට්ඨාන සූත්‍රය සංසන්දනය කරපු ඒ සංසන්දකයන් ගලපා බලන නැත්නම් මේක චීන පොතේ ලියවිලා තියෙන සතිපට්ඨාන සූත්‍රය සංස්කෘත භාෂාවෙන් ලියවිලා තියෙන සතිපට්ඨාන සූත්‍රවල ඒ ධම්මානුපස්සන කොටසේදී විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙන්නේ නීවරණ පබ්බයක් මේ අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන බොජ්ජංග පම්බයත් පමණක් බව විශේෂයෙන් මතක් කරනවා. අපේ සතිපට්ඨාන පොතේ නීවරණ ධර්මයන් පස්සේ පංච නී පංච උපාදානස්කන්ධ තියෙනවා. ඊගාට සත්‍ය සලායතන තියෙනවා. ඊගාට සත්‍ය බොජ්ජංග තියෙනවා. ඊගාට චතුරාර්ය සත්‍ය කියලා පාරව කීපයක්ම තියෙනවා. නමුත් ඒ චීන පොතේ නැත්නම් චීන භාෂාවෙන් ඉතුරු වෙලා තියෙන ඒ කොටස් පොත් වගේ මේ සංස්කෘත භාෂාවෙන් ඉතුරුලා තියෙන කොටස් වල අනිත්‍ය වගේ වෙනස්කම් නැහැ. නමුත් මේ ධම්මානුපස්සනාවේ ඍජුවම නීවරණ පබ්බයන් පබ්බය සහ මේ සත්බොජ්ජංග පබ්බ දෙක පමණයි තියෙන්නේ කියන එක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක අපිට හිතා ගන්න පුළුවන් මේ බොජ්ජංග කොටස් වල තියෙන වැදගත්කම. ඒකටම සාක්ෂි ඒ ඔය චීන පොතේ චීන අකුරු වලින් ලියවිච්ච ඉතුරුලා තියෙන පොත්වලයි සංස්කෘත පොත්වලත් එක්ක තියෙන සාක්ෂියට හරියන සම්බන්ධතාවයක් පෙන්ලා දීලා තියෙනවා සංයුත්ත නිකායේ මහා වග්ගයේ බොජ්ජංග සංයුත්තේ බොජ්ජංග මේ වර්ගයේ සඳහන් වෙන සූත්‍රවලක් තියෙනවා අමුතු විදිහේ මේ විපස්සනා යෝගාවචරය විසින් දැනගෙන හිටියොත් සතුටු හිතෙන යෝගාවචරය විසින් දැනගත යුතු පැත්තක්. ඒ මොකද දැන් අපි ආනාපාන සති භාවනාව මුල් කරගෙන යන ප්‍රායෝගික ගමන සිහි කරගත්තොත් යම් කිසි කෙනෙක් මුලින් මුලින් ඒ වේදනා තුලින් සද්ද තුලින් මේ හිතවිලි ආදී බාහිර ධර්ම පවතිද්දී ආතාපි වීර්ය යොදලා විගතෝම කෙලස් තවන වැරැතුව භාවනා කරගෙන ගියොත් ඒ යෝගාවචරයාට ස්ත්‍රී වේවා පුරුෂ වේවා අර ආනාපානීය අර බාධක මැදින් දිගට ගෙන යෑමේ ශක්තිය ලැබෙනවා. ඒ ලැබෙන වෙලාවේදී විශාල වීර්යයෙන් තමයි සද්දෝලින් බේරාගෙන, හිතවිලි වලින් බේරාගෙන, වේදනාව වලින් බේරාගෙන ආනාපානේ ආරක්ෂා කරලාන්නේ. ආන්නේ ආරක්ෂා කරන පුරුදු පුහුණුනාට පස්සේ මේ ආනාපානේ තුනී වේගන යනවා. දීඝ తত্ত্বය දීර්ඝ ආනාපානේ රස්ස කෙටි ආනාපානේ බවටපත් වෙනවා. ඊගාවට ඒකේ මුලැමැදාක දකිමින් ආනාපානෙ එන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් තත්ත්වයට ඕලාරික ආනාපානෙ සියුම් තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඒක සුඛුම තත්ත්වේ සුඛුමතර සියුම්තර තත්ත්වයටපත් වෙනකොට බොහෝ විට යෝගාවචරයෝ මේ ආනාපානෙ නැති වුණාදෝ එහෙම නැත්නම් තමන් භාවනා කර හිටපු අරමුණ ගිලිහුණාදෝ ආදී වශයෙන් විවිධ සැක ඉදිරිපත් කර ගන්නවා. මුත් ගුරු උරුණට හොඳටම සීකලා දෙන්න වෙනවා. මේක ආනාපාන සති භාවනා ස්වභාවේ එහෙම නැතු මේ ආනාපාන ගිලිහිලාවත් සතිය නැති වෙලාවත් සමාධිය නැති වෙලාවත් නෙවෙයි මේ ආනාපානෙ මෙතන තියෙනවා කියලා හැඟීමෙන් දිගට භාවනා කරන්නයි කියලා. ආනෙන් භාවනා කරගෙන යනකොට යම් ආකාරයකට ඒ යෝගාවචරයා සමතයට දැනකම් කියන සමතේ දිහාට උපනිෂ්ඨේ සම්පත්‍ය යෝගාවචරයක් නම් ආනාපාන නිමිත්ත නැති වුණත් විශ්වාසයෙන් යුක්තව සද්ධාමයෙන් යුක්තව ඒ ආනාපානේ නැති වුණත් හිත වට ගන්න නැතුව සැක උපදවා ගන්න නැතුව නීවරණ අලුතෙන් අඳුරලා දෙන්නේ නැතුව දිගට භාවනා කරගෙන යනවා නම් ඒ නීවරණ නැති අරමුණක් නැහැ හිතත් තැම්පත් කයත් තැම්පත් සති සමාධි දෙකක් තියෙනවා නීවරණත් නැති තත්ත්වය යනවා නම් සම්මත පැත්තට යන කෙනාට නම් ඒ නීවරණ නැති භාවය පිළිබඳව තුනී සතුටක් ප්‍රීතියක් ප්‍රමෝදයක් සුඛයක් පස්සද්ධියක් එනකොට ඒ අනුව ධානාංග පහළ වෙනවා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහළ වීමත් එක්කම ආනාපාන සති නිමිත්ත වෙනුවට ප්‍රතිභාග නිමිත්ත නම් වූ හොඳ ප්‍රභාසර ආලෝකයක් දියුණු තුනලා ඉන්න පටන් ගන්නවා විවිධාකාරයක දියුණු තුන වෙනවා පැතිරිච්ච ඒකාකාරව තිබුණු ඒ සුදු එළිය හෝ නැත්නම් ඒ වර්ණය ක්‍රමයෙන් ක්‍රමයෙන් පිටු වෙලා මණ්ඩලාකාර වෙලා Taman ඉදිරියට ඇවිල්ලා අන්තිමට ඒ අර්පණා සමාධියකට සමවදිනකොට ඒ ආලෝකයට හිත වැස ගැනීමෙන් නීවරණක් නැති ධානාංගත් ඇති පළවෙනි ධානයට හිත වැටුණා කිය අපි අර්පණා සමාධිය කියලා ඒක සමත භාවනාවේ විශේෂ සංසිද්ධියක් වශයෙන් සටහන් කරනවා යෝගාවචරයට මතක් කරලා දෙනවා ඒක හොඳට වශී කරගෙන තමන්ගේ අතට නතු කරගෙන තමයි ඉදිරියට යන්නේ එන්න මේ වගේම සංසිද්ධියක් තමයි මේ විපස්සනාවේ හිට වෙන්නේ මොකද්ද අර විදියට ආනාපානය සමහර විටක තුනී වෙනවා තව සමහර විටක අර ඉස්සර එක වගේ ආනාපානෙ නොදණී යනවා නෙවෙයි නමුත් ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස නැති නමුත් බොහොම සජීවී බොහොම සක්‍රීය විදියට ගිහිල්ලා ආනාපානයට හිත නැත්නම් ආනාපානයයි හිතයි අතර තිබුණු ඉඩ අඩු වෙලා සමීප වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා අර ආනාපාන යත හිත බැසගත්තාසේ ශාන්ත සීතල වීමකටත් වඩා බොහොම සක්‍රීය සම්බන්ධතාවකින් ගියොත් එතනදිත් නීවරණ කැපෙනවා එතනදිත් කාම සාමච්ඡන්ද දීද නැහැ ව්‍යාපාදේ දීද නැහැ නිදිමතක් නම් කොහොමඩක්වත් වෙන්නේ නැහැ වෙලාවේ බොහෝමත්ම සජීවි එතකොට යෝගාවචරයට මේ සැකයක් එන්නේ නැහැ මට මේ සතිය නැතුවද කියලා මොකද ඒ තරම්ම සජීවීව ආනාපානේ වෙනුවට බොහෝම සක්‍රීය චලන පේන්න පටන් ගන්නවා ඒ වගේම බොහෝමත්ම සමීප උච්ඡන්නව පේන්න පටන් අර ගන්නවා එතකොට යෝගාවචරයට මේ කුකුසක් සැකයක් හිත විසිරී යන ගතියක් නැහැ කොච්චර වේගෙන් වැඩේ ගියත් කවදාකවත් නැති විදියට මට මේ ආනාපානයේ කාන්දම් ශක්තියක් වගේ ඇති වෙලා ආවා කියලා කො සමීප වෙනකොට සමත යෝගාවචරයාට ධානාංග පහ පහළ වෙන්නාසේ විපස්සනා යෝගාවචරයට පහළ වෙන්නේ බොජ්ජංග ධර්ම හත තමයි. ඒ නිසා මේ බොජ්ජංග ධර්ම අවබෝධ කරගෙන තිබීම හරියට සමත යෝගාවචරයා සමත ධානයේ ඇත්තා වූ ධානාංග දැනගන්නවා වගේ. ඒවට අපි නම් වශයෙන් කියනවා විතක්ක ਵਿਚාර පීචි සුඛ ඒකාග්‍රතාව කියලා. ඒ භාවනා ලෝකේ කතා කරන වචන. ඒ වගේම තමයි විපස්සනාට හැරුණා නම් සති ධම්ම විචේ පීචි පස්ස පීචි සුඛ පස්ස පීචි පස්සද්දී ආදි වශයෙන් ධානාංග මේ බොජ්ජංග මතු කරනවා. ආනේ බොජ්ජංග අර ආරම්භයේදී ඇති කරගන්න සතිපට්ඨානයේ ඇති කරන සතිසෝ සතියට වඩා මෙතෙන්දි බොහෝ පැතිවලින් ඒ සතිය තහවුරු වෙලා තියෙනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කොටස් වර්ගයක් අපි මේ ශාසනය හඳුන්වා දීලා තියෙනවා. ওই සරුවචන් වහන්සේගේ අවසාන ජීවිතය අවසාන කාලයේ විස්තර හුඟාවක් සඳහන් වෙලා තියෙන මේ පරිණිරවාණ සූත්‍රයේ හැම තැනකදීම බොහෝමත්ම සාරය වශයෙන් මේ ධර්මයේ හරපද්ධතිය වශයෙන් පෙන්වන්නේ සති ස්කෝධි පාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදන් වීර්ය මේ ඉද්ධිපාද, සතර ඉද්ධිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඔය 37ක් කට්ටල වෙනවා. ඒ 37 සතිය පමණ සති කියන චෛසික පමණක් අට පොලක පෙන්වනවා. සතර සතිපට්ඨාන කියනකොට හතර පොලක පෙන්වනවා. ඒකට ඉන්ද්‍රිය වශයෙන් එක සති ඉන්ද්‍රිය පෙන්නවා. ඊගා සති බලය පෙන්නවා. ඊගාට සති සම්බොජ්ජංගය පෙන්නවා. අන්තිමට සති මාර්ගාංගය පෙන්නවා. ආන්නේ ක්‍රමක්‍රමයෙන් යනකොට මේ සතිය විශාල මේ තහවුරු වීම. ඒ වගේම සතියේ ලොකු මේරිච්ඡ తত্ত্ব එන්න පටන් ගන්නවා. ඒකම ඉතින් එකම සතිය කියලා තමයි අපි මේකට කියන්නේ. නමුත් මේ පනාමලක් එළියට ඇවිල්ලා ඒක ඩිංගිත්තක් ලොකු වෙලා පොලොස් කෙඩියක් වෙලා පොලොස් කෙඩිය පොස් කෙඩියක් වෙලා පොස් කෙඩිය එළඹිලා ඉදිලා වරකා කෙඩියක් හෝ වැල කෙඩියක් හවටපත් වෙලා වගේ යන විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් එකම දේ විශාල தත්වයට වෙලා මෝරලා යන தත්වයක් කියනවා. ඒ නිසා මේ සතිය සම්බොධ්‍යංග தත්වයට යනකොට සෑහෙන මෝරලා. අර සතිපට්ඨානයේදී අපි දකින්න සතියට වඩා බොහෝ බාධක මැද තියෙන බව නැති බව හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බොද්ධංග වශයෙන් අපි අර මුලින්ම ඉදිරිපත් කරගත්ත pāli වාග්මාලාවේ සඳහන් වෙන්නේ සන්තං වා අජ්ජත්තං සති සම්බොද්ධංගං අච්චිමේ සංජත් අජ්ජත්තං සති සම්බොද්ධංගෝති බජානා. යම් වෙලාවක යෝගාවචරය දන්නවනම් දැන් මගේ සති සම්බොද්ධංගය බෝධි අංගයක් වශයෙන් සතිය දැන් මගේ හිතේ තියෙනවා කියලා ඒ වෙලාවට යෝගාචර හොඳට ඕම දන්නවා දැන් මෙන්න මේක තමයි සතිය මේ තමයි සතිය ලක්ෂණය මේ තමයි සතිය කෘත්‍ය වැඩේ දැන් මේකෙන් තමයි සතිය වැටහෙන්නේ මෙන්න මේ කාරණා නිසායි සතිය නැවත නැවත දියුණු පවුණු වෙන්නේ කියලා සතිය Taman තුල තියෙන බව දන්නවා දැන් මේ සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරනකොට ප්‍රධානම ප්‍රශ්නේ තමයි මොකද්ද සතිය කොහොමද සතිය දැනගන්නේ මොකද්ද සතියෙන් කෙරෙන්නේ කොහොමද අපි දන්නේ අපි සතියද නැත්තේ ඉන්නේ කියලා ඉතින් ඒකට ගුරුවරු විවිධාකාර ක්‍රමයකට මේ සතියට අර්ථකථන දෙනවා. සතිය කියන්නේ මම දැන් මෙතන. නැත්නම් මූල කර්මස්ථානයේ හිත තියෙනකොට සතිය තියෙනවා. ඒ සතිය තියෙනකොට බොහෝමත්ම හිත සක්කච්ඡකාරී. සතිය තියෙනකොට හිත බොහෝමත්ම හරියට වෙලාවට වැඩ කරනවා. සතිය තියෙනකොට හිත ඒ ගත්ත අරමුණ දිගට පවත්වනවා. ආදි වශයෙන් මේකේ විවිධ ලක්ෂණ ඔය යෝගාවචරය ළඟ තියාගන්න දැනගන්න මෙන්න මේ ලකුණු තියෙනවා නම් දැන් සතිය තියෙනවායි කියලා. නමුත් මේ බොද්ධංග මට්ටමට සතිය වැඩෙනකොට ඒ යෝගාවචරය හොඳටම තේරෙනවා මෙන්න මේ தত্ত্বය යටතේදී මම දැන් සතිය තියෙනවා. අත්තිමේ අධ්‍යාත්මං සති සම්බොජ්ජංග. තමන්ගේ ආධ්‍යාත්මයේ දැන් සති සම්බන්ධංගේ තියෙනවා නම් අත්තිමේ අධ්‍යාත්මං සති සම්බොජ්ජංගෝති. මාගේ ආත්මේ සති සම්බන්ධයේ දැන් පවතින්නේ යයි හෙතෙම දැනගන්න. ඉතින් මේක බොහොමත්ම අර කියාවු කාරණා ඔක්කොම මත ඒ කියන්නේ මම දැන් මෙතන කියන පද නෙමෙයි කියනවා. ගත්ත මූල කර්මත්තානේ හොඳට හිත පවතින ගතියක් තියෙනවා. ඒ වාගේම යෝගාවචර ලොකු භාවනා ආරස්සාවකුත් වැටහෙනවා. දැන් මගේ හිත කැඩිලා නැහැ. ඒ වගේම සද්ද වේදනා හිතවිලි මැද උනත් මූල කර්මත්තා රැගෙන යෑමේ ශක්තිය තියෙනවා. මේ මොකකින් හරියි එක එක යෝගාවතර එක එක ක්‍රමයකට මේක උකහාගන්නේ ඒ උකහාගත්ත මොනම ක්‍රමයකට හරි මේ යෝගාවචරයට එනවා ශක්තියක් <clears throat> මේ සම්බොජ්ජංග මට්ටමට යනකොට දැන් මේ පසුගිය හුස්ම රැලි 10 15 දිගටම මට හොඳට ඒ හුස්මේ ඉන්න බව දැනගන්න ලකුණු තිබුණා එනතම මගේ හුස්ම දැක දැක දැන දැන තමයි ගත්තේ මෙන්න දැන් මේ වෙලාවේ ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා මට හොඳට ඒක වැටහෙනවා ඒ වගේම තව ඉස්සරහට විනාඩි 10ක් 15ක් යනකොට මගේ හිත මොන දෙයක් ආවත් කැඩෙන එකක් නැහැ. මට දැන් හොඳට මේක සමබරයි කියලා වගේ ඒ අතීතයේ වශයෙන් හොඳ විශ්වාසයක් හිතේ පහළ වෙනවා වර්තමානයේ ඇතිවෙනා වූ ඇතිවීම හෝ පිටවීම හොඳට දකිනවා ඉස්සරහට මට මේක වෙන එකක් නැහැ කියලා ලොකු මනසේ ඉඩපාඩුවක් කියනවා. තදබදයක් නෙමෙයි ඉඩපාඩුවක් කියනවා. උපමාවකට සරුවචනාංශයෙන් පෙන්වන්නේ අපි කලුවොත් මතක් කරගත් එකක් දැන් මේ ඉදිරිපත් කරගන්නේ කේතක ගොවි කොයි තැන් කරලා තියෙනවා වී හෝ තිරිඟු හෝ බඩිරිඟු හෝ මොනවා හරි. ඉතින් ඒකට වතුර බැඳලා ඒකට හොඳට පෝර ගැව්වට පස්සේ හරි නිල්ලක්. හොඳ ලස්සනට ඒ කෙතේ නිල්ල තියෙනවා. ඉතින් යම් කිසි කොපල්ලෙක් හරක් රැණක් ඇදෙට අරගෙන ගියොත් ඒ නියරේ කකා කුඹුර නොකා ගිනිනවා කියන එක කරන්න අමාරුයි. මොකද හරකට ඉඩ දුන්නොත් යන්නේ අර නියරේ තියෙන්නේ ගොරෝසුට වෙච්ච මේ කොරස් තනකොළ. භෝගයේ තියෙන්නේ බොහොම ලස්සන දැල්චි බොහොම සුපාරි බොහොම ලාමක හපල කන්න පුළුවන් රස හිතෙන ආහාරයක්. ඒ නිසා හරක නිතරම ඒ නියරේ කකා ඉන්නේ නැහැ. කුඹරට බහිනවා. ඉතින් ඒ වෙලාව වුණොත් එහෙම අයිතිකාරයෙන් ගොඩක් ඉතින් කරදර වෙන්න වෙනවා. ඒ වගේම තමයි වනාතර දහර එල්ලෙව එලෙව්වත් වනාත කියලා කියන්නේ කුඹරෙන් දෙපැත්තේ තියෙන එලි කරලා තියෙන කොටස. ඒකට එලෙවත් හරක නිතරම බලන්නේ මේ ගොරෝසු දේවල් කකයින්වට වැඩිය අර කුඹරට බැසගත්තොත් ඒක යායට කන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වෙලාවට කොපල්ල නිතරම හරක් රැන දිහා උද්දුම උනන්දුවකින් බලන ඉන්නවා. මොකද කුඹරට පයින්. ඒ නිසා නිතරම කුඹර පැත්ත වළක්කලා වනාත දිහාට කැලේ දිහාට එළවන ඉතින් හරක ගියාට මොකද නිතරම බලන්නේ අර කුඹරේ කකා යන්න. කුඹර කෑවොත් හරක් බලන මනසට ගුටි කන්න වෙනවා. ඉතින් ඒ මනසයි නිසා හරක් පිටට එළවනවා. ඉතින් මෙවැනි උපමාවකින් පෙන්වන සර්වචනාංශي මතක් කරන දවසක ගෙහිමියා නැත්තම් මේ පූර්වයිතිකාර ගොවිරාල අර භෝගේ නෙලා ගත්තට පස්සේ අස්වර නෙලා ගත්තට පස්සේ ඉතින් අර නියරවල් දිගේ කකා ඒ වගේම අර වනාතේ කකා හරකුන්ට නිසිනින්දේ කකා ඉන්න පුළුවන්. එතකොට ගොපල්ලට ලොකු විවේකයක් තියෙනවා. එයාට කරන්න තියෙන හේවන ගහකට වෙලා ගහක් යට වෙලා බටන ලවක් ගහගෙන ඉන්න එක. අරක් ටික කොහේ කෑවත් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ තමයි ඉස්සි ඉස්සල්ලාම සතිය පිටවන්න හදනකොට හරක් රැන කුඹුරේ නොකා වනාතියේ කන්ද යොමු කරනවා වාගේ අර හරක් නිතරම ලස්සනට නිල රැඳ තින භෝගේ කන්න හදනවා වාගේ අපේ හිත නිතරම හිතෙන් අපේ හිත නිතරම පිටින් එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන රස ආරමුණු දිගේ යනවා. මූල කර්මස්ථාන බොහොම කම්මැලි කරනවා. ඒකී යෝගාවචර සිද්ධ වෙනවා ගොපල්ලෙක් වාගේ දිගින් දිගටම මූල කර්මස්ථානේ පවත්තන. පවත්තලා පවත්තලා මේක මේ සතර සතිපට්ඨානයේ තිබුණු හිත සතර ඉන්ද්‍රිය ධර්මයක් වගේ සති ඉන්ද්‍රිය බවට සති බලය සති ඉන්ද්‍රිය බවටපත් වෙනකොට අර තරම්ම නෙවෙයි දැන් ගොයම නෙලා ගත්තට පස්සේ ඒ නිසිනින්දි හරක් කරනවා වගේ තේනවා සම්පොඥංග මට්ටමට යනකොට හොඳටම මුළු යායම කෙත් අස්සනු නෙලලා හරකුන් නිසින්ද කන්න පුළුවන් එතකොට ගොපල්ලක් හම්බෙන විවේකයක් වගේ යෝගාවචරයට ඉඳගෙන ඉන්න පරියන්කේදී මුල් කාලේ විතරක් නෙවෙයි පරියන්කේ අවසානය වෙනකොටත් තේරෙනවා දැන් සතිය තියෙනවා. ඒක නැත්නම් දැන් සතිය නැහැ. දැන් තියෙන්නේ මට හිතවිලි. දැන් තියෙන්නේ මට වේදනා. දැන් හිතවිලි වේදනා මැද සතිය ආදි වශයෙන් හොඳට තේරෙන්න ගන්නවා. ඊට පස්සේ යෝගාවචරණ පරියන්කේ නැගිලා සක්මනට යනවනේ. සක්මනට ගියාටත් අර ඉස්සර වගේ නෙවෙයි සක්මනේ පවා සමාධියක් සතියක් වෙනකට වඩා කලින් පිහිටනවා. ඒ අර හුරුව නිසා. බොහෝ කල් කරපු නිසා ඊටත් වඩා මේකේ ගුණ වෙසස දක්ක ගන්න පුළුවන් වෙලේ එදිනදා වැඩවල. එදිනදා වැඩවලදී අර වෙනදා වගේ මේ සත්‍ය පිහිටවන්නේ විශේෂ ආයාස ප්‍රයත්න ප්‍රයෝග අවශ්‍ය කරන්නේ. Taman තනියම කරන බොහෝ වැඩවලදී සත්‍ය පිහිටවනවා. එහෙම දිවට තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනකොට ඒ පුද්ගලයාට නොදැනෙන්න ඒ පුදුරට නොයඟෙන්න තමන්ගේ සතිය තමන්ට නඩත්තු කරගෙන යන්න පුළුවන්. සමහර විටක විතරයි දවස් ඇතුළත තමන්ට මේ වැඩේට සතිය පිටවන්න බෑ කියලා. විශේෂයෙන්ම තමන් දේශනාවක් කරන වෙලාවක නැත්නම් දේශනාවට අහුම්කම් දෙනකොට එහෙම නැත්නම් වෙන තාමත් හිත යොදලා කරන්න ඕන වැඩකදී ඒ සම්පූර්ණ සතිය නැහැ. අර කරන වැඩේටම හිත යොදාගෙන ඉන්නවා. ඒකට ඒකේ සතිය විතරයි. එතකොට ගෙදරට අනික් වැඩ කරන හැම වෙලාවකම පවතින තත්ත්වයේ පිළිබඳ සතිය එළන ලද දැලක් වාගේ දවස පුරාම පවත් ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒතකොට ගුරුවරු මතක් කරනවා යෝගාවචරයින්ට උදේ නැගිටපු තැන සිට හැන්දෑවේ නිදා ගන්න තැන දක්වා. නිදි නිදිමත වෙලා ඇස්බර වෙන තැන දක්වා දිගටම සති ධාරාව පවත් ගන්න වෙනවා. අඛණ්ඩා මේ මේ පවතින වේලාවේදී සතිය අඛණ්ඩ තේල ධාරාවක් වාගේ ඔහුගේ වැඩ කටයුතු වතුරක් කරනකොට කැඩි කැඩිනේ බින්දු බින්දු වැටෙන්නේ තෙල් ධාරාවක් කරනකොට සිනිද්දා තේල ධාරාව සිනිදු තෙල් ධාරාවක් වාගේ උදේ පටන් ගත්තාම උගෝක් වෙලානකන් සතිය තියෙනවා උදේ වරුවේ බොහොම ලේසි මොකද අර විවේක හිත ඒ වගේම පරිසරයත් බොහොම විවේකයි හොඳට පවතිනවා දවසේදී ඔන්න මැදදී කැඩෙනවා නිකන් ආයතික වෙලාවට අල්ලන හැන්ද වෙනකොට කැඩෙන ප්‍රමාණය වැඩි වෙනවා නමුත් මේකේ මේ තියෙන පැවැත්ම වැඩි වෙන්න පටන් ගන්නවා ඒ නිසා සතියේ අඛණ්ඩ භාවය ඒකට කියනවා මේ අඛණ්ඩ සතිය කියලා. සති වේපුල්ල භාවය කියලා කියන්නේ අන්තිමම කෙලවර රහතන් වහන්සේගේ தත්ත්වය. එච්චරම විපුල භාවයක් නැතුණාට ඕන කරදරයක් ආවොත් ඒ කරදර කොයි එක තියුණත් Tamanne තියෙන කරදරේට ඒ ප්‍රසල්ලනට වඩා මේ කරදරේදිත් මට සතිය පිහිටවන්න පුළුවන්ද කියලා ප්‍රශ්න. අන්න ඒක දිරි ගන්නවන සුළු. නැත්නම් ඒක කුළු ගන්නවන සුළු වාක්‍යයක් තමයි සරුවචනාංශයේ මේ බොජ්ජංග ධර්ම ගැන කතා කරන්නේ අසන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජං ගෝති පජානාති මේක තමයි තම වැදගත් දේ මොකද්ද සතිය නැති වෙලාවේ දන්නවා දැන් සතිය නැහැ කිය. මේක තමයි ඇත්තටම ළඟා වෙච්ච උසස්ම தත්ත්ව යෝගාවචරය විශ්ේ. සතිය තියෙනකොට සතිය තියෙනවා කියලා දැනගන්න එක ඒක එච්චරම ප්‍රකට ප්‍රබලන දෙයක් නෙවෙයි. නමුත් යෝගාවචරයට ඇඟෙන්න ගන්නවා. දැනෙන්න ගන්නවා දැම්මම රූප විශේෂයට ඇලිලා. දැම්මම ශබ්ද විශේෂය ඇලිලා. දැම්මම ගන්ධ රස බැලීම විශේෂය ඇලිලා. මම දැන් රස බැලීම විශේෂමත් වෙලා මැලි ඇලිලා. මම මේ කයට පහසක් හම් වෙලා එනද කායට සුඛෝපභෝගී වස්තුවක් ගැටිලා මම ඒකේ නතු වෙලා එහෙනම් මගේ මේ හිත ගන්නාසුළු අදහසක මම දැන් මේ හිතවිලි මවමින් ඉන්නවා, හීන මවමින් ඉන්නවා. මම මේ සලසුන් කල්පනා කරනවා කියලා හොඳටම අම්මුතුම තනකින් ගැනීමක් එන්න පටන් ගන්නවා. ඒකට හේතුව සතියේ ඉන්න වෙලාවේදී සතිය දැන දැන ඉන්න වෙලාව දවසේ වැඩි. සුළු වේලාවක බරපතල මේ රූප වේදනා සද්ද මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මොනවා හරි ඇවිල්ලා හිත පැහැරගෙන. නමුත් යෝගාවචරයට ඇතුළතින් සංඥාවක් එන්න පටන් ගන්නවා දැන් මම මම අසරණ වෙලා. දැන් මම මේ අනාරක්ෂිත තැනක ඉන්නේ. මම දැන් අමාරු වැටිගෙන ඉන්නේ කියන එක දැනෙන්න පටන් ගන්නවා. මේක තමයි යෝග ජීවිතයේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානේ තේරෙන්න පටන් ගන්නවා මම දැන් කරන්න දෙයක් නැහැ මම අසරණයි මම අනාරක්ෂිතයි දැන් ඉන්නේ නුසුදුසු තැනක නුසුදුසු චිත්තක්ෂණයක නුසුදුසු ඉරියව්වක නුසුදුසු පරිසරයක කියලා දැනෙන්න පටන් ගන්නවා එතෙන්ද එන තෙක් මේ කියන නැති සතිය නැති බව දැනගන්නේ තැනට එන තෙක් යෝගාවචර විශාල ප්‍රයත්නයක් කරන්නේ හැමදාම සම්පූර්ණයෙන්ම 100 100ක් සතියේ ඉන්න අදහසේ. මොකද මෙන්න මේක තේරුම් ගත්ත දවසේ යෝගාවචරයට මට සතිය දැන් නැහැ කියලා නැති සතිය තේරුම් ගත්ත දවසේ පුදුමාකාර සහැල්ලුවක් එන්න පටන් ගන්නවා. මේකෙන් තමන්ගේ දවසම 100%ක් පුරවනවා. කොහොමද පුරවන්නේ? අපි හිතමු 160ක් 70ක්. ඒ යෝගාචර දන්න මම සතිය ඉන්නේ කියලා. <clears throat> අනික් වෙලාවෙදී සතිය දන්නවා සතිය නැහැ කියලා. මේක තමයි තාමත්ම වැදගත් සංදිස්ථානයේ ඇත්තටම කියනවා නම් සතියේ ඉන්නකොට සතිය දැනගන්නවට බොහෝමත්ම වටිනවා බොහෝමත්ම විචිත්‍රයි බොහෝමත්ම සෙල්ලක්කාරයි බොහෝමත්ම අභියෝගශීලී සතිය නැති බව සතිය නැති වෙලා නැති බව දැනගන්නේ එන්න මෙතෙන්දි තමයි යෝගාවචරය මේ ලෝකේ තියෙන හොඳ නරක දෙක ඉක්මවන තැන. ඒ මොකද අපිට උගන්වලා තියෙන තාලෙට අපි දන්නා තාලෙට සත්‍ය කියන්නේ අනිවාර්ය සෝබන චෛතසිකයක් කියලා උගන්ලා තියෙනවා. හොඳ එකක්. ඒක නිසා සත්‍යය තියෙනකොට අපි සතුටු වෙන එක නම් ඒක ඉතින් කවුරුත් දන්න හොඳ. නමුත් සරුවචනාංශයේ පෙන්වන කාලට සතිය නැති වෙලාවේදී නැති බව දැන ගැනීමත් ඒ හා සමානම වටිනා දෙයක්. මේ නිසා මේ වෙලාවේදී සති බලය සති ඉන්ද්‍රියක් බවට පත්ලා ඉන් එහාට ගිහිල්ලා සතිය බොජ්ජංගයක් වඩටපත් වෙනවා. Taman අමාරු වෙట్లా ඉන්න බව දැන ගැනීමත් අමාරුවේ නොඇති ඉන්න බව දැන ගැනීමට පමණයි දෙවෙනි වෙන්නේ ඒ වගේම තමයි අපිට කවදා හරි විශ්වාසයක් ඇති වෙන්න නම් මට මුළු දවසෙම සතිය ඉඳ කියලා ඒට ඉසලා අනිවාර්යයෙන්ම යෝගාවචරය මේ අවස්ථාව පහු කරන්න සතිය නැති වෙලාදී නැති බව දැනගන්න මේක සටයන් මේ සමාර්ගය පෙන්වන්නේ පමාදේන කම්පතිටි සති බලං කිය දැන් තමයි පමාවට වෙලා. මොකද්ද පමාව? තමයි යෝගාවචරේ බව මතක නැහැ. මොකක් හරි රූපයක් දැකලා ඒක දිහා ඇත්තල්ලාගෙන බලාගෙන කටත් අරගෙන බලාගෙන ඉන්නවා. ඕන්න තේරෙනවා මම දැන් යෝගාවචරෙක් නෙවෙයි. මම දැන් රූපයකට ඇලිලා. එතකොටම නුපුහුණු යෝගාවචරයෙක් නම් එහෙම නැත්නම් සතිය ශක්තිමත් වෙච්ච නැති කෙනෙක් නම් මම පමාවට වැටුණා කියලා චිත්ත සංචල වෙනවා හිත. කම්පාවටපත් වෙනවා. බලාපොරොත්තු සූම් කර ගන්නවා. ඒ නිසා මත්තට හෝ ඊගාව චිත්තක්ෂණය හෝ සතිය ඇති කර ගැනීම සඳහා ඔහුගේ ආත්ම විශ්වාසය බිඳෙනවා අධිෂ්ඨාන ශක්තිය කැඩෙනවා ඒක නිසා ඒ වෙලාවේදී යෝගාවචරයට පුළුවන් නම් දැනගන්න දැන් මනස සතිය නැහැ සතිය නැති බව දැනගන්න පුළුවන් නම් ඒකත් සති සම්බොජ්ජංගේමයි. එහෙමනම් ඕගෙන් නැති වෙන එකම ගුණය තමයි සතියේ නොපීතියා කියලා කම්පා වෙන ගතිය නතර වෙනවා. පශ්චාත්තාප වෙන ගතිය නතර වෙනවා. බලාපොරොත්තු සුන්වීම නතර වෙලා ඊගාව චිත්තක්ෂණේ කිසියම් කරදරයක් නැතුව නිදාගෙන හිටපු කෙනෙක් ඇස්සරියා වාගේ සතිය ඇති වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක තමන්ට තමන් සමාව දීමක් ඒ වගේම සතිය නැති බව දැන ගැනීම සතිය නැතිලා නැති බව දැන ගැනීම සතිය ඇති වෙලාවේදී ඇති බව දැන ගැනීමට වඩා හොඳ දෙයක් මේක වඩා අභියෝගශීලී මෙන්න මෙහෙම කෙනෙක් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේකටයි සද්ධර්මය කියලා කියන්නේ. මේක තමයි මන් තුළින් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා දැන් කරන්න තියෙන්නේ සතිය නැති බව දැනගත්ත සැලෙන්නේ නැහැ. මේ සතිය පිටෝන එකයි. එතකොට මේ පමාවට කම්පා නොවීමම නිවනේ යත්තා වූ විමුක්ති ලක්ෂණය පෙනේ. අපි හිතනවා නම් වැරදිච්ච ගමන කම්පා ගිය යුතුයි. අපි බලාපොරොත්තු සුන් කරගත යුතුයි. අපි අපිට සමාව නොදී යුතුයි, අපි අපිට දෙස් දීගත යුතුයි කියලා ඒක කෙලෙසයක්. ඒ මට්ටම දැන් පැනලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචරයට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. නැත්නම් අදහසක් ඇති කරගන්න පුළුවන් වෙනවා සතිය නැති බව දැනගන්න එකත් මහ ලොකු වැඩක්. පාපං පාපතෝ පස්සත අයං පඨම ධම්ම දේශනා කියලා සරුවචනාංශික දේශනාවක් අපි කලවස්ත මතක් කරගත්තා. ද්වේමේ භික්කවේ දේශනා පරියායේන භවಂತಿ. මහණෙනි මේ ਸਰවඥාසිකේ දේශනාව ක්‍රම දෙකකට පවතිනවා. මොකද්ද? පාපං පාපතෝ පස්සුත අයං ඝටම දේශනා. පාපේ පාපේ වශයෙන් දකුව, පාපේ පාපේ වශයෙන් දනුව මේ තමයි පළවෙනි ධර්ම දේශනාව. පාපං පාපතෝ දිස්වා තත්ත්ව වි නිබ්බින්දත විරජ්‍යත විමුක්තත අයං ဒ ුතිය ධම්ම දේශනා. පාපේ පාපේ බව දැනගෙන එයින් මිදීම සඳහා නිර්වින්දනය සඳහා කටයුතු කරව ඒක තමයි දෙවෙනි ධර්ම දේශනාව. ওই දෙකෙන් වැදගත් මේක තමයි හොඳ මේක තමයි පාපේ පාපේ වශයෙන් දන්න කතියේ. ඉතින් අපේ හිත තර්ක හිත හිතන්නේ පාපේ පාපේ වශයෙන් දැන ගැනීමම පාපයක් කියලා. එන්න මේක ඉක්මවන්න වෙනවා. පාපේ පාපයෙන් දැන ගැනීම කුසලයේ කුසලයේ වශයෙන් දැන ගැනීමට වඩා පිනක්. නැත්නම් සති සම්බොජ්ජංගය. සත්‍ය මාර්ගයේ නිවනට යොමු කරන වැදගත්ම සංදිස්ථානය. මගේ අර්ථකථනය හැටියට යෝගාවචරය මෙන්න මේ தত্ত্ব තුළින් තමයි මේ සම්මතයේ මෙතෙක් කල් ගినాකෝ හොඳ නරක දෙක ඉක්මවලා සත්‍ය දකින්න තැන. ඒක සිද්ධ වෙන්නේ වර්තමාන චිත්තක්ෂණය Taman තුල පමණමයි. ඒක සිද්ධ වුණොත් අකාලිකව තමයි තේරෙන පටන් අරගන්න මොන්න තරම් වදයක් අපි දවස පුරා විඳින්නේ නොකරපු වැරදි වලට අපි සාහලහනවා කියලා අපි චිත්ත පීඩා ගන්න. නොහිතපු ප්‍රාර්ථනා නොකලපු චේතනා නොකරන ලද අත්තරදි වලට පුදුමාකාර විදියට පු탁ජනය තමයි තමයි දෙස්ති ගන්නවා. දෙස්තිගෙන ඒ විදිහට අඬන එක මේ කැක්කම පපුවක් තියෙන කෙනෙක්ගේ යුතුයකමක් කියලා හිතා ගන්න. ඒක නිසා මලකෙවල් වල කුලියට හරි ගෙනලා අඬවනවා. මොකද ඇඬුවේ නැත්නම් හරිය නෑ ගෙදර මිනිහක් තියාගෙන ඉන්නේ කහරි නෑ කිය. ඕන ලෝක තමයි පෘථග්ගතිය කියලා කියන්නේ. නමුත් හිතේ කවදාකවත් එම පශ්චාත්තාප වීමේ සතුට වෙන්න පුළුවන් ගතියක් ඇත්තේ නෑ. ඒවා මේ මේ අපේ ඇති කරගත්ත මානවයා විසින් හිතාමතාගත්ත දඬු කඳවල් වගේ. කුරුසු වගේ. කුරුසෙත් කියලා යන ගහගත්තොත් දඬු කඳේ තියලා ගහගත්තොත් ඉතින් වද තමයි. නමුත් භාවනා කරපු කෙනාට විපස්සනා කරපු කෙනාට හම්බෙන පුදුමාකාර මේ හිතේ තියෙන කෙලෙස් වලින් සෑහෙන ප්‍රදේශයක් අපි අනෝරතෙන් අනවාර්යෙන් මේ අමෝරාවෙන් හිතට දාගෙන විඳින විඳිවිල්ලක් තියෙනවා. නිසා සතියේ නැති බව දැනගන්නකොට කම්පා වෙනවා නම් ඒක නුපුදුදු පුරුදු කරපු නැති අදක්ෂ යෝගාවචරය විශ්ින් කරගන්න පුරුද්දට කරන මෝඩකමක්. සතිය නැති බව දන්නවනම් හිතා ගන්න ඕනේ ඒක සති සම්බොජ්ජංගේ සතිය ඇති පිට ඇති බව දැන ගන්නවා වගේම ඒක පැත්තට කියන ඊටත් වඩා හොඳ ගුණයක්. අන්නේ දාට යෝගාවචරයට පුළුවන් වෙනවා ප්‍රමාදේ නකම්පචේති ප්‍රමාදයේදී මම නොසලෙන්නේ මේ සතිය තවත් බලවත් සතියක් බාරපත් කරගන්න. ප්‍රමාදයේදී කම්පා වෙන එක අපි හිතන යුතුයකමක්. නැත්නම් අපේ මේ සදාචාරය එහෙම නැත්නම් අපේ මේ මේ බයලජ්ජාව කියලා හිතනවා නම් ඒක ඉක්මවන්න පුළුවන්. මේ වගේ විශේෂ අවස්ථාවල් මේ තපදුක හොඳ නරක කළු සුදු ඉක්මවල සත්‍ය සත්‍ය වශයෙන් දකින්න පුළුවන් විශේෂ අවස්ථාව ලැබෙන්නේ ඒකාන්තම විපස්සනාවේදී පමණයි. මේක සාමාන්‍යයෙන් සමාධිය කරන කෙනෙකුට මෙච්චර ගැඹුරකට යන්න පුළුවන් කමක් නැහැ. යළු යන්න පුළුවන් වුණත් මේක බුද්ධි විඳින්න නම් ඒ යෝගාවචරය තුළ බුදුමාකාර බුදුන් දකින්න ගතියක් තියෙන්න ඕන. ධර්මයේ දකින්න ගතියක් තියෙන්න ඕන. මම සංඝයා කියලා. මම මේ සංසාර බය දැකලා සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නේ කියන හැඟීමක් කියලා. Tamange සීලය පිළිබඳ බුදු විශ්වාසයක් එන්න ඕන. ආපු දවසට තමයි තේරෙන පටන් අරගන්නේ. ඔව් මගේ හිතේ ධම්මේ සතිය නැහැ. ඉතින් මොකෝ? මම දන්නවා මගේ හිතේ සතිය නැහැ කියලා. එහෙම ලොකු ආරසාවක් බාටපත් වෙනවා. ඒක බොහොම ඩිංගිත්තර වෙලාවක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ නමුත් ඒකෙන් අපේ ජීවිතේට පුදුමාකාර විදිහේ ආලෝකයක් වටලා දෙනවා. අපි මෙතෙක්කල් අපේ හිතට දිස් දෙමින් අපි විඳවපු විඳවිලි නැත්නම් අපි අපිට දඬුවම් පමුණවාගත්ත දේවල් අනවශ්‍ය දෙයක් බව තේරෙන්න පටන් ගන්නවා. තේරෙන පටන් අර ගන්නවට වැඩිය යෝගාවචරක අදහසක් ඇති වෙනවා. මේක අපට වාසියට ගන්න පුළුවන්. සතියෙන් නැති වෙලාවේ සතියෙන් නැති බව දැනගන්නා ගතිය සති සම්බොජ්ජංගේ නම් ඒ යෝගාවචර බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. එහෙමනම් මට මුළු දවසම සතියෙන් ගත කරන්න පුළුවන්. එච්චරකට යනකම් සතිය තිබුණා මේ ටිකේ සතිය නෑ කියලා දන්නවා. ආ එහෙමනම් ඒකත් වැටෙන්නේ සතියටමයි. ඒක මේ සාමාන්‍ය උගන්වන්නේ මෙන්න මෙහෙමයි. භාවනාවේදී යෝගාවචරයේ කොන ආධුනිකේ ආනාපාන හිත යොදවනවා කිය. පිම්බීම හැකිලිම හිත යොදවනවායි කිය. නැත්නම් සක්මනේදී දිනදා වැඩවල හිත යොදවනවායි කිය. ඕන්නේ යොදවගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට හිතවිල්ලක් ඇවිල්ලා බාධා කරනවා. අපි නිදර්ශනයක් මේ ගන්න. එහෙම නැත්නම් හිතමු අපි වේද සද්දයක් ඇවිල්ලා බාධා කරනවා. ඉතින් යෝගාවචරය ඇගිල්ල ගුරුවරට මතක් කරනවා මම ආනාපානේ භාවනා කරන්නේ මට පින්න ආස්වාස කරන වෙලාවේ මම ආස්වාසය කියලා මෙනෙහි කරා. මට ආස්වාසය මෙන්න මේ විදිහට සීතලක් වැටුණා. ප්‍රස්වාසය මම මෙනෙහි කරා. ප්‍රස්වාසය මට උණුසුමක් විදිහට වැටුණා. මෙන්න මේ විදිහට මම ආස්වාද ප්‍රස්වාස හතක් අටක් කරනකොට මට හිතවිල්ලක් ආවා. එහෙම නැත්නම් මට සද්දයක් ආවා. ඊට පස්සේ මට ඒ සද්දෙ දිගේම යන්න වුණා. එතන මට සීතවිල්ල දිගේම යන්න වුණා. ඉතින් ඒක යෝගාවචරය එතනින් චිත්‍ර කතාව නතර කරනවා. ගුරුවරයා අහනවා හඳයි දැන් හිතවිල්ලකට ගියයි කියමු. ඒ හිතවිල්ලට ගිහිල්ලා ඉවර වෙලා හිත ආපහු ආනාපානෙටම ආවද? එහෙම නැත්නම් හිතවිල්ලෙන් හිතවිල්ල ගියාද? නෑ නෑ දැනගත්ත ගමන් මට හිත ඉබේම ආනාපානෙට ආවා. ඊට පස්සේ මොකද කරේ? මං ආනාපාන දිගේ ගියා. ආයෙ මොකද උනේ? ටික වෙලා කරනකොට ආයෙ හිතවිල්ල ආවා. එතකොට මොකද කියන්නේ? හිතවිල්ලක් කියලා දැනගන්නකොට මගේ හිත ආයෙත් ආනාපානට එනවා. එහෙමනම් ගුරුවරු කියනවා එහෙමනම් හිතවිල්ලක් ආපු නැති ගානට කරගෙන යන්නේ කියලා. ඒකෝද හිතවිල්ලෙන් හානියක් කරලා නැහැ. ආනාපාන තිබුණා හිතවිල්ලට කැඩුනා කැඩුන බව දැනගත්ත ගමන් නැත්නම් හිතවිල්ලක් ආව බව දැනගත්ත ගමන් හිත නැවතත් ආනාපානට එනවා නම් ඒ අතරමැද හිතවිල්ලෙන් බාධාවක් කළා නැහැ කියලා දහිතයක් ඇති කරගන්නේ කියනවා යම් ආකාරයකට ආනාපානය කරගෙන යනකොට හිතවිල්ලක් ආවා. ඔන්න හිතවිල්ලෙන් සද්දයකට ගියා. සද්දෙන් වේදනාවකට ගියා. වේදනාවෙන් ආයසරයක් හිතවිල්ලකට ගියා. නැවත ආනාපාන ගන්න බැරි නම් පමණක් එයාට කියන්න පුළුවන් ආනාපානෙ කඩන තරමට අසතිමත් කියලා. නැත්නම් හිතවිල්ලෙන් හිංසාවක් කරලා කියනවා කියලා. හිතවිල්ලක් ඇවිල්ලා බාධාවක් කරාට නැවත හිත ආපහු එනවා නම් ඒකට කියන්නේ හිතවිල්ලක් නාපු ගානයි. ඒක හරියට කියනවනම් සාමාන්‍ය අපි වාහනයක් පාරක පදවගෙන යනකොට පුංචි වලක් තියෙනවා. ඒකේ වලේ වාහනේ වැටෙනවා. වැටෙනකොට ඒ වාහනේ ටයර් එකට නැත්නම් ඒ ෂොක් ඇබ්සෝවර් එකට ගන්න පුළුවන් ඒ වේගය. නමුත් ඇතුලේ ඉන්න කටියට පොඩ්ඩක් හැප්පෙන ගතියක් දැනෙනවා එච්චරයි. ඊට පස්සේ නතර වෙලා මේ වලකටද වැටුනේ මොකද උනේ කියලා නතර කරන්න කිව්වොත් විශාල වෙලාවක් නතර වෙනවා. අපි දැනගන්න ඕනේ වාහනේ තියෙනවා මේ පුංචි වලක වැටිච්චාම ඒ වාහනේට හානි නොකර එළින් යන්න පුළුවන් ගැටයක් ඒකෙදී වාහනේට බාර දෙන්නේ අනේකයි තියෙන්නේ. ආන්නේ වගේ පුංචි පුංචි හානි වලට බර දීගෙන ඒවා බලාගෙන දැක බලාගෙන මේ ශක්තියක් හිතේ තියෙනවා. අපි ඒක වාසියට හරවගෙන යනවා කියලා ගියොත් අර මේ අපි මේ කියන தත්ත්වයට එනකොට තමන් හොඳට දන්නවා මෙතෙන් යනකම් සතිය තිබුණා. ඊට පස්සේ සතිය නැහැ. සතිය නැති බව දැනගෙන ආයෙසර සතියට එනවා නම් එනයිටි හානියක් උනේ නැහැ කියන මට්ටමේ යන්න පුළුවන්. ඒ තරමටම මුලක් සතිය කියනවනම් මැද සතිය නැති වුණාට ආයෙත් සතිය එතනට එනවා නම් ඒ ඒ අතරමැද කාලයේ පුදුමාකාර ශක්තියක් අපිට තියෙනවා. මෙන්න මේ අතරමැදි කාලයේදී, ඒ කියන්නේ අසතියෙන් ගත කරන කාලේ කමු අපි. සතිය දිනුන දැන් සතිය නැති වුණා. මෙන්න මේ අසතියෙන් ගත කරන කාලේ යෝගාවචරයට මම කලින් මතක් කරා වගේ අමුතුම ක්‍රමයකට දැනෙන්න පටන් අර ගන්නවා මම දැන් ඉන්නේ වැරදිලා. මට දැන් තියෙන්නේ පැටලිලා. මම දැන් ඉන්නේ අන අනාරක්ෂිත තැනක. මම දැන් ඉන්නේ මගේ තැනක නෙවෙයි කියලා මෙන්න මේකට අටුවාව කියන්නේ කාරාපක අප්‍රමාදී කියලා. තාම ਉਹ අප්‍රමාදයටපත් වෙලා නැහැ. නමුත් අප්‍රමාදයටපත් වේ යුතු බව දන්නවා. ඒක හැඟීමක් වෙනවා දැනීමක් වෙනවා කොහොමද මම දැන් පිටපොත මම දැන් නන්නත්තර වෙලා මොකද්ද කියන්න දන්නේ දැනීමක් එන්න පටන් ගන්නවා මම දැන් අනාරක්ෂිත තැනක අනුන්ගේ ඉඩමක එහෙම නැත්නම් මම ඉන්නේ නොයා යුතු දැනක කියලා හැඟීමක් එන්න පටන් ගන්නවා. ඒකට කියනවා කාරාප්පක අපමාදේ කියලා. ඒක මේ අටුවාව දෙන මේ தත්ත්ව විසඳීම සඳහා දෙන උත්තරයක්. කාරාපක අපමාදේ ආපු ගමම්ම ඒක විසින් කාරක අපමාදේ වශයෙන් නැවතගෙනල අරමුණේම හිත පිහිටුවන. මෙන්න මේ යන්ත්‍රය දිගින් දිගට අපේ වාසියට ගන්න නම් අපි මේ වෙලාවේ අනේ මට සතිය නැති වුණා මම මේකදී පශ්චාත්තාප වේතු කම්පා වේතුයි කියලා එන කම්පාව පශ්චාත්තාපේ පෝෂණය කරොත් අපිට ඒක නැවත සකස් කිරීමේ ශක්තිය ලැබෙන්නේ නැත්නම් කාරාපක අපමාදයේ විසින් දෙන පණිවිඩය අනුව කාරක අපමාදයට නිසිනින්ද වැඩ කරගන්න බැරුව ඒක නිසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ යම් ප්‍රමාණයකට මේ සතිය කියන යන්ත්‍රය තල්ලු වෙන්න පටන් ගත්තට පස්සේ ඒකම යාන්ත්‍රණයක් කියනවා ඒක එමේ පෙරලෙන ගියොත් ආය නැගිටලා ඉන්න පුළුවන් ඒක සාමාන්‍යව බයිසිකල් පදිනකොට වෙන දෙයක් තමයි ඉස්සෙල්ල ඉස්සෙල්ල වැටෙනකොට බයිසිකලයක් බිම වැටලා අතක් බිම තියලා තමයි නැගිටින්නේ. පහු වෙනකොට පහු වෙනකොට බයිසිකලේ හැරමෙන්ට පද්දාගෙන පොඩි දෙයක් වුණාට යන්න පුළුවන් ගතියක් එනවා. තව ටික කාලයක් යනකොට හැන්ඩල් එකකින් එක අතක් කරගෙන එක අතකින් පදින්න පුළුවන් කාලයක් එනවා. ඊට පස්සේ දෙනවා අත් දෙකම නැතුව එහාට මෙහාට කරලා පදින්න පුළුවන් වෙලාවකුත් එනවා. එදා තත්ත්වේ අර බයිසිකල් ඉස්සල්ලාම ගොඩ වෙච්ච තත්ත්වේ එදා අල්ලගන්නේ අමෝර කරලා තමයි හැන්ඩල් එක අල්ලගන්නේ හොල්ලන්න පෙරලන්න බැරි වෙන විදිය. එහානවල කපන්නත් බැරි තරමට තතු අල්ලගන්න. අල්ලගෙන පාගන කොටත් ඒක නිකන් යකට අඹරන්න වගේ තමයි පාගන්නේ. නමුත් අර විදිහට හැන්ඩල් එක අතරලා යනකොට පෑගෙනවා දන්නේ නැහැ, කැපෙනවා දන්නේ නැහැ මොන්නම දෙයක ප්‍රශ්නයක් නැහැ. යෝගාවදක පේනවා තව පැය ගාණක් යනකම් නැත්නම් විනාඩි ගාණක් යනකම් ඇක්සිඩන්ට් එකක් නැහැ. තමයි පේනවා මේ පාරේ මේ විදිහට යන්න තියෙන කියලා. ආන්නේ ගැම්ම එනකොට ඒ යෝගාවචරයට කියන බයි බයිසිකල් කාරයට කියන්න පුළුවන් ඕකට දැන් ඒ සයිකලයට හුරු වෙලා. ඔහු තුල තියෙනවා ඊට පස්සේ පුංචි ගැම්මක් ආවත් වැටෙන්නේ නැතුව නැගිටින ශක්තියක්. නැත්තම් මේ රෝද දෙකක් උඩ කොහොමද මේ බැලන්ස් වෙන්නේ? කවදාකවත් තනි හිටගෙන ඉන්න බෑ රෝද දෙකේ. සෑහෙන ගැම්මකට අවිලා වෙලා. ඒ ගැම්ම විසින්ම ඊට පස්සේ එහාට නැමුණු ඒ කයි මෙහා පැත්තට ගන්න ගතියක් තියෙනවා. මෙහාට නැමුණොත් ඒකෙම මෙහා පැත්තට ගන්න ගතියක් තියෙනවා. ආන්නේ වගේ තමයි මේ ආනාපානේ Java කැවුනට පස්සේ ආනාපානේ යම් කිසි තොරණයකට ආවට පස්සේ ආනාපානේ විසින් ආනාපානේ ගෙනියන ශක්තියක් එනවා. ආන්නේ වෙලාවේදී යෝගාවචරය ඒකට යන්න ඇරලා මේ කාරාපක අපමාදයේ වශයෙන් Tamanට මෙනෙහි වෙනකොට ඔව් දැන් නම් මගේ හිත පිට ගිහිල්ලා කලබල වෙන්න නරකයි. ඒ හිතවිල්ලකට ගිය වේදනාවේ ඒක එයා කරගනි. ආපහු ඇවිල්ලා තමන්ගේ අරමුණට එන්න නිසින්ින්ද ඉඩ ආරම්භ දෙන එකයි තියෙන්නේ. මේක හොඳට තේරෙනවා. සක්මන් කරගෙන ඉන්න වෙලාවල් වල මේ පරියන්ක සක්මනේ දිගට යන වෙලාවේ හොඳට තමන්ට තේනවා මෙන් දකුණට දකුණින් වමට යනවා. ඒකකොට කුරුළු ශබ්ද කොච්චරද වැහෙනවද? තමන්ට හිතෙන ඇත්තට මේ කුරුළු ශබ්ද කනට වැදුනට මම නාහ යනවද? එහෙම නැත්නම් මට මේක අහමිනුත් යන්න බැරිද? අර මේ පයේ ලකුණු බල බල ඉන්න ගම කුරුළු සද්දෙත් අහන්න පුළුවන් ශක්තියකට එනවා. සමහරවිට ඔය අතර වැදී මගේ දැන් භාවනාව හොඳයි. මට දැන් හරි ගිහිල්ලා නේ කියලා හිතවිලිත් එනවා. ඒ හිතවිලි වලට ඉස්සලා ඉස්සලා හිත කැඩෙනවා. කැඩුණාට මොකද පස්සේ යනකොට ඒ හිතවිලිත් පවතිද්දී ඒව නෙමෙයි මට තියෙන්නේ මගේ පයේ සංඥාව මට තියෙනවා. ඒ අතරමැදි හිතවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. වේදනාව යන්තම් ඇවිල්ලා කරපුණාට ප්‍රශ්නයක් නැහැ. මේ මැදින් තමන්ගේ අර මූල කර්මස්ථානට අදාළ වම් පාය තබනකොට දැන දැනීම දකුණු පාය තබනකොට තබන තැබීම දැනෙන්න පුළුවන්. කයි අනිත්යෙන් වල කොච්චර වේදනාවක් තුනත් මේක ගෙනියන්න පුළුවන්. මේ දෙක දවසක් අර මහියංගනේ මයින මිනිස්සේ තෙල් බෙහෙත් විකුණන මිනිස්සේ විහිළුවට කියපු කතාවක් මට මතක් වෙනවා. ඒ මනුස්සයා කියනවා මිනිස්සු මයියංගන බස් ස්ටෑන්ඩ් එකට ආපුවම දවල්ට පුදුමාකාර සරක් කියේ. ඉතින් බස් එකේ නිසා එළියේ ඉන්නත් ඕන. ඉතින් ඒ වගේ බුලත් හපහපා තමයි ඉන්නේ. ඉන්නකොට ඉන්න නම් බෑ. ඉතින් ඒ නිසා කඩේකට යනවා තේ එකක් බොන්න. කඩේට ගියාම ඉතින් වඩේ ගෙඩියක් කණ්ඩා තීතෙනවා. නමුත් අර බුලත් වේවිසු කරන්න අමාරුයි. ඒ නිසා බුලත් විතර එක හක්කකට තියාගෙන අනිත් හක්කෙන් බුලත් පඩේ කන ගම මැදින් තේ එක බොනවා. ඉවරුණාට පස්සේ වඩේ කැල්ලක් කරනවා. ආයෙ උගුරක් බිල ඊට පස්සේ ඒ කට තියගෙන උගුරේ හක්කේ තියෙන බුලත් විතර එළියට අරගෙන ඒක අහපහපා එළියට එනවා. ආන්න වගේ තමයි හොඳට ආනාපානෙ පුරුදු වෙලා යනකොට සතිපට්ඨානේ කවුරු මොන જાතියෙන් කුණු දාන්න හැදුවා. කොහේ වැදුනත් Tamange වැඩේ කරගෙන යන්න පුළුවන්. අනිවාර්ය ශක්තියක් තියෙන නිසායි සරුවචනන්සේ මතක් කරන්නේ මුලින් මුලින් අතනින් මෙතනින් චිත්තේතිය චිත්තේතිය පාර ලකුණු කරගන්නා වගේ අන්තිමට ඍජු සරල රේඛාවක් වගේ මේ පාර ලකුණු වෙනවා. ඒ ලකුණු උනාට පස්සේ යෝගාවචරයක් එතන නැහැ. වැඩේ සිද්ධ වෙනවා. කොච්චර දුරද කියනවනම් අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානා යම් දවසක යෝගාවචර තේරුම් ගන්නවා මගේ ආධ්‍යාත්මය දැන් සතියේ නැහැ මගේ ආධ්‍යාත්මය සතිය නැති බව තේරුම් ගන්න මෙන්න මේ තරමටම මේ සතිය කියන එක ආශ්චර්ය ධර්මයක් මේ ආචාර්ය ධර්මයේ ඉස්සලා ආස්තික පැත්තෙන් තමයි දිනු කරන්නේ තැන් තැන්වල සත්‍ය පිහිටුව. පිහිටුවමෙන් පිහිටුවමෙන් යනකොට පිහිටුවන ප්‍රදේශයේ ඒ පිළිවෙඳ ආත්ම විශ්වාසයේ එයින් ඇතිවෙනා වූ සමාධිය වැඩි නම් ඒ සමාධිය සමාධිය විසීම නැගිටිනකොට සතිය සතිය විසීම නැගිටිනවා. නැගිටතර පස්සේ ඒක කඩන්න එන බාධාව ආවට එයා කඩලා කියලා අපිට කරදර කරලා ගියාට සතිය හිමීර තුවාලේ හනීප කරන ආයත් අර හිතපු මාර්ගයටම වැටලා ආයත් සමාධිය ඇති කරන යනකොට අපිට තේරෙන පටන් ගන්නවා හොඳට පදම් කරපු හමක් වාගේ කොච්චර තැළුවත් කොච්චර නැව්වත් මොනවත් නැහැ ආයෙන්න පුළුවන් ශක්තියට එනවා. මෙන්න මේ මට්ටමට හැදිච්ච සතියට තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. මේ සම්බොජ්ජංග මට්ටමට එනකොට නම් විපස්සනා ඥාන වල බැලුවොත් ඔය උද්‍යප්පේ ඥාන, භංග ඥාන, භයසපත්ඨාන ඥාන වගේ ඒ යෝගාවචරය වේග අන්තිම ශීඝ්‍ර විදිහට අරමුණේ වෙන්න පුළුවන් අධික වේග කැවීම හොඳ සීයෙන් බුද්ධියෙන් දක්වනවා. ඒක දිහා බලහන් ඉන්නකොට දැන් මේ පුපුරන බෝම්බයක් උඩ ඉන්නවා වගේ. පින් බෝම්බයක් උඩ ඉන්නවා. තව පොඩ්ඩෙන් පුපුරයි කියන මට්ටමට තමන්ගේ ශරීරය පිළිබඳව, තමන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳව, දූ දරුවන් පිළිබඳව, වස්තුව පිළිබඳව, කය පිළිබඳව අනුද්දුමාකාර අනිශ්චිතතාවය එන්න පටන් ගන්නවා. තව ඩිංගිත් එක මම පුපුරලා මැරලා යන මට්ටමකගේ බය එන්න පටන් ඊට පස්සේ යෝගාවචර තේනවා. මම සේරම මේ අරමුණේ ඇත්ත ඇති හැටියෙන් දකිනකොට අනිත්‍යතාව ප්‍රකට වීම නිසා ඇතිවන භාවනා ඵලයක් මිස ඒ දරුවන්ගේ දෝෂයක්වත්, කයේ දෝෂයක්වත්, දෙලක්වත් මොනක්වත් නෙවෙයි. සම්පූර්ණ 100%ක්ම මේක ආධ්‍යාත්මිකයි, මානසිකයි, නාම ධර්මයක් කියලා තේරුම් ගන්න. තේරුම් අරගන්නකොට ඒ යෝගාවචර තේිනවා තමයි පටන් ගත්ත මූල කර්මස්ථානේ රූපාකාර ලක්ෂණ නැහැ තියෙන 100%ක්ම නාම ධර්මමයි. එතකොට තේරුම් ගන්නවා එහෙම නැත්නම් නාම ධර්මයක් වශයෙන් Tamanට ඇති වෙච්ච බය. Tamanට ඇති වෙච්ච මේකේ නීරස ගතිය. Tamanට ඇති වුණා වූ මේකේ ඒකාකාරී ගතිය. Tamanට ඇති වුණා වූ බය ගතිය, අසරණ ගතිය, වක්කාරයට එන වගේ ගතිය. කරන කරන දේ වරදිනවා දෝ කියන ගතිය ගොඩාක් එන්න පටන් ගන්නවා. එව්වත් ගුරුතුන්ට හරියට වාර්තා කළා. ගුරු උපදේශ අනුව දිගේ යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ කොච්චර නාම ධර්ම වේවා රූප ධර්ම වේවා ඍජු ධර්ම වේවා වංචනික ධර්ම වේවා හරියට නම කියලා මෙනෙහි කරන්න පුළුවන්. මොන්නම දෙයකටවත් මොන්නම ක්ලේශයකටවත් මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රයත් එක්ක රණ්ඩු කරන්න බෑ. හරියට මෙනෙහි කරන්න පුළුවන් නම් නිදිමත වුණත්, කම්මැලිකම වුණත්, ඒකාකාරීකම වුණත්, බය වුණත්, අසරණ ගතිය වුණත් ඕන දෙයක් හරියට වීදුරු කටලා තියෙන දූවිලි පන්තියක් පිහලා දාන්න වගේ මෙනෙහි කිරීමෙන් පියන්න පුළුවන්. ආ, මෙතෙන් යනකොට තමයි යෝගාවචරයට හිතක් ඇති වෙන්නේ. මේ විදිහට පියපිය මේ විදිහට මකමක සුද්ධ කරමින් මේ වීදුරව පවතින වෙලාවේදී මත්තර මේ පස්සේ කෙලෙස් කවදාකවත් නොයන තනක් මට නැත්තම්